විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි Ich fürchte ja, ich mag. Bye. මధుර කටහඬකට හිමිකම් කියූ වංග සංගීතවේදී ශ්‍යාමල් මිත්‍රගේ මියුරු ගායනය පිළිබඳ අමතර පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. මේ ශ්‍යාමල් මිත්‍ර to be believed. রয়েছি একা একা কবে যে পাবো দেখা রয়েছি একা একা কবে যে পাবো দেখা যে ফাগুন যায় শুনেতে আসে না ঘুরে වීමක් නිසා නිමා වූ දෙදෙනෙකුගේ තනිකම. තනිකම නිමාවට මුල් වූ පද ඇමුණුම මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර. සංගීත රසය කුලරත්න තෙන්නකෝණුන්ගේ. ගැයුම සීටි ප්‍රනාන්දු සමග පුෂ්පරාණී ආර්යරත්න. Thank you. සැඹ දෙනවා හර කුන්සවම සැලේ ගැසක් දෙනවා ගස් සැඹ දෙනවා හර කුන්සවම සැලේ වැහි පායන තුරු හෙවනට එන්න මගේ හිතේ ඇති පාළුව රැකලා මගේ හිතේ ඇති පාළුව පුරවා නැහෙන වඩ මැනිතේ විය මැනිකේනවද වැස තුරල් විය මැනිකේනවද පඬිත් රවී ශංකරයන්ගේ සංගීත මිහිර තවදුරටත් පෙරා දෙන ඔහුගේ දියණිය අනුෂ්කා ශංකර් සංගීතවේදී නිකින් සෝනි සමග ඉදිරිපත් කරන සිතාරය සහ පියානෝවෙන් විහිදෙන නියුරු රසය ශ්‍රාවක ඔබ හා බෙදා හදා ගැනීමේ අවස්ථාවයි මේ. Thank you. සුපත්ව ඉංග්‍රීසියෙන් ගයන්නේ වෙන්වීමක් නැහැ නෑ ඉතින් මේ ආදරය සෑමදාටමයි Thank you. සමීපයේ සිට එබී බැලුවෙත් දස්කොන් ප්‍රමිලා පෙන්පුවද අරුතෙන් සරු වෙනත් නෙතකින් බැලුවේ ලූෂන් බුලත් සිංහලයන් මියුරු තනුවෙන් සංගීතයෙන් නොනැවති රස පිරිගැයීමෙන් ගීතය සර්ව සම්පූර්ණ කළේ සංගීත නිපුන් සනත් නන්දසිරි Thank you. ඔබ නෙත් නොඑන ගමන් යන මඟ හෙලි කළ නෙත් අද ඔබ පහතින් ප්‍රමිලා ඔබේ නමින් විදුමත ඇයි හිස් දහසක් නැතිසේ තී මැදුරේ හිඳ එබී බැලුනේ සක්මන් මළුවේ මා ඇමතුනේ සමීපයේ හද අඳුර නැතුනේ ප්‍රමිලාවනි ඔබ නෙත් නොඑන ගමන් යන මඟ හෙලිසල නැති සිනමා පටයකට ඇතුළත් වූ ඉතාලි ජාතික ඩොන් කොස්තාගේ Never on Sunday සංගීත නිර්මාණය 960 ගණන්වල සිට මේ දක්වා 100 ජනප්‍රියයි. Never on Sunday මේ ඉරිදා ඔබ වෙනුවෙන්මයි. විශ්ව මధుරත්වයේ තහවුරු කිරීමට අතහිත හේමන්ත සප්‍රමාදු මහේන්ද්‍ර වික්‍රමාරච්චි සමග සමන්ත පියසෝම නිෂ්පාදන සහාය දමයන්ති කොල්බගේ නිෂ්පාදන අධීක්ෂණය අසුකා බාලසූරිය විශ්ව මధుර පිටපත සැලසුම සහ ඉදිරිපත් කිරීම විජිත් කුමාර් සේනාරත්න අපි මේ මොහොතේදී ඊයේ දවසේ කලාලුවෙන් සදාටම සමුගත්තා ගායන ශිල්පී රෝහිත ජයසිංහ කලාකරුවාණන් ඔබට මතක ඇති අවුරුදු 91ක් වයස ඔහු ගායනා කළ ගීත බොහොමයක්ම තියෙනවා මුල්ලුගේ සුනිල් ශාන්තයන්ගේ ගෝලෙක් ඉතින් අපි ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවාවෙන් ඔහුට පිදෙන උපහාරයක් ලෙසින් මේ ගීතය තෝරාගත්තා. මේ ඉදා ඔහු ගායනා කළ ගීය. ශිල්පී රෝහිත ඡයසිංහ. Thank you. අනුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 91යි. ඒ ගායන ශිල්පී සුනිල් ශාන්තයන්. සුනිල් ශාන්තයන්ගේ මේ මුල් කාලයේදී තමයි මේ ශිල්පියා රෝහිත ජයසිංහ ගායන ශිල්පියා මුල් යුගයේ එක්ුණේ ගායනයේද. ඔහු එදා ගායනා කළ ගීත බොහොමයක්ම තියෙනවා. නමුත් කාලය අනුව මායිකීතය තෝරගත්තේ. රෝහිත ජයසිංහ ප්‍රධාන පිරිසයි ගායනා කළේ කලාලුවෙන් සදාටම සමුගත්තේ ඊයේ දවසේ. වයස අවුරුදු 91ක්. සුනිල් ශාන්තියන් මුල් යුගයේ ගායන ශිල්පීන් බොහෝ දෙනෙක් හිටියා. ඒ අතරින් එක්කෙනෙක් තමයි ශිල්පී රෝහිත ජයසිංහ. ඔබට මතකයි මේ ගීතය. අපි ස්වදේශීය සේවාවෙන් ඔහුට ගෞරවනීය උපහාරය ඒ. දැන් පෙරවරු 10යි විනාඩි 33යි.